යම් විදියකට මේ ධර්මය අහලා ඉගෙනගෙන කියවලා අපි යම් විදියකට තේරුම් ගත්තාද අනේ ඔබත් මේ ධර්මයේ තේරුම් ගන්නවා නම් හොඳයි කියන කරුණාවෙන් මේ දේශනා කරන්නේ. තේරුම් ගන්න පුළුවන් සරලම විදියට තේරුම් කරවන්න. ඒ නිසා ඔබට ලැබිච්ච විශාල භාග්යක් විදියට සලකනද මේ නිවන් මාර්ගය ගැන ඉගෙන ගන්න ලැබෙන මේ දේශනා මාලාව ගැන. පින්වතුනි අපේ හිතවල රාගය රාගය, ද්වේෂය, මෝහය, මාන්නය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තියෙනවානේ. ඒ වුණාට ඔබ හිතන්නේ කොහොමද? රාගය කියන එක සම්පූර්ණයෙන් අපිට රාගය ගැන අවබෝධයක් තියෙනවද? මේ ලෝක සත්‍යයට ධර්මයේ පුරුදු නොකරපු කෙනාට රාගය ගැන අවබෝධයක් නැහැ. පින්වතුනි මේ රාගය සමතෙන් යටපත් කරලා කෙනෙක් වුණ බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. නොවන රාග හිත යටපත් කරලා සමාධි භාවනා වඩලා බ්‍රහ්ම ලෝකේ උපදිනවා. අපි කියමු මේ බ්‍රහ්ම ලෝකේ උපන් සත්වයාට අවශ්‍ය තියෙනවා කල්ප 500ක්. දැන් මේ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන තථාගත බුදුරජාණන් වහන්සේලා පස් නමම පහළ වෙන්නේ මේ කල්පය කොටස් 6කට බෙදුවොත් මුල් කොටස් දෙකේ. තව කොටස් හතරක් ඉතුරුව තියෙනවා. ඒ ඔක්කොම එක කල්පයක්. එවැනි කල්ප 500ක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා රාග හිතක් නැතුව. රාග සංඥාවක් නැතුව ඉඳලා මනුස්ස ලෝකෙට ආවට පස්සේ මේ ඉන්න කරුණ වෙන ඒ දෙනකොට අලුයට ගිනි පුපුරක් වගේ රාග ගින්න ඇවිස්සෙනවා. අවුරුදු ගණන් තරහා යන්නේ නැතු ඉඳලා මේන් තරහ ඇවිස්සෙනවා. එතකොට කොයි වගේ කොහොම දෙයක්ද මේ රාගය කියන එක? සාමාන්‍යයෙන් ඔන්න කෙනෙක් කයෙන් මේ රාගික ක්‍රියාවලින් වෙන් වෙලා වාසය කරන්න පුළුවන්. නමුත් ඒ කයෙන් විඳින ආස්වාදයේම සමහර වෙලාවට ඇස් දෙකෙන් විඳිනවා. කයෙන් විඳින ආස්වාදය එක්ක කන් දෙකෙන් විඳිනවා. එක්ක කතා කර කර විඳිනවා. ජරා කතා උස්ස උස්ස ඒ කතාව තුලින් ආස්වාදී විඳිනවා. බලන්න රාගයේ ස්වභාවය. ඉතින් ඒ නිසා අන් අය තුල රාගය අවුස්ස අවුස්ස රාග ආස්වාදී විඳිනවා. එතකොට මොකද්ද මේ රාගය කියලා කියන එක? මේකේ මූලික સિદ્ધාන්තය කොහොමද? ඊළඟට ඊළඟට මේක මේ පංච මේක සිතිවිල්ලක්නේ. රාග සිතිවිල්ල. ඒකට ඒ රාග සිතිවිල්ල මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපී පුරා පැතිරිලා යනවානේ. ඒකට හිතට රාගයක් ආපුම කයෙන් ප්‍රකට වෙනවා. හිතට ද්වේෂයක් ආපුම කයෙන් ප්‍රකට වෙනවා. ඉරිෂියාවක් ආපුම කයෙන් වචනයෙන් ප්‍රකට වෙනවා. වචන වලින් නොදැනී යනවා. ඉරිෂියාව. එතකොට මේ රාග, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මද, මාන කොයි වගේ එකක්ද? බුදුරජාන් වහන්සේ වදාලා මේ රාගය කියන එක පිරිසිඳ අවබෝධ කරගන්නට නම් පිරිසිඳ දකින්නට නම් රාගය කියන එක නසන්නට නම් රාගය කියන එක ප්‍රහාණය කරන්න නම් රාගය කියන එක ශේ කරන්න ඕනේ නම් රාගය කියන එක වනසන්න ඕනේ නම් රාගයට නොඇලෙන්න ඕනේ නම් රාගේ නිරුද්ධ කරන්න ඕනේ නම් රාගේ අත්හරින්න ඕනේ නම් රාගේ දුරු කරන්න ඕනේ නම් කාරණා 37ක් වඩන්න ඕන. ඒවනාහි සත්‍තිස් බෝධිපාශවික ධර්ම. සත්‍තිස් බෝපකි දහම්. බෝධිපාශක විධර්ම 37 වඩන්න ඕන කියනවා රාගය කියන එක තේරුම් ගන්න. එපමණක් නොවේ ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ಗುಣමකුකම, එකට එක කිරීම, ඊර්ෂ්‍යාව, මසුරු බව, මායාව, වංචාව, දැඩි බව, සාරම්භය, මානය, මදය, ප්‍රමාදය මෙවැනි කෙලෙස් දැන් මේ කෙලෙස් තියෙන කා තුළද සුද්ධ ළඟද කෙලෙස් තියෙන කා ළඟද තමන් ළඟ ඔය කියපු කෙලෙස් අකුරක් නෑර tamun තුල තියෙනවා. එක ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර tamun තුල තියෙනවා. එතකොට මේ තියෙන කෙලෙසේ කොයි වගේද කොහොම එකක්ද කියලා තේරුම් ගන්නත් ඒ කෙලෙසේ ප්‍රහාණය කරන්න, නිරුද්ධ කරන්න, අත්හරින්න, දුරින්ම දුරු කරන්න ආය හටගන්න නැති මට්ටමටපත් කරන්න නම් සත්‍විස් බෝධිපාංශික ධර්ම වඩන්න ඕනේ. එහෙනම් යම් දවසක අපේ හිතේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති වෙනවා නම් නැති වෙන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම 37 වැඩුවොත්. එහෙනම් මේ රාගය අපි අපේ හිතෙන් දුරු නොවුනේ මන්ද? ද්වේෂය, iriසියාව, ක්‍රෝධය, මාන්නය, මදය, ප්‍රමාදය, වංචාව, සට කපට මායම්, ගුණමකුකම් මේ මිනිසුන්ගේ හිත් තුලින් නැති නොවුනේ මන්ද? වැඩුවේ නැති නිසා කුමක් වැඩුවේ නැති නිසාද බෝධිපාශික ධර්ම 37 වැඩුවේ නැති නිසා කෙලෙස් ප්‍රහාණය නොකලා කියන්නේ නිකලෙස් වෙන්නේ කොහොමද නිවන් දකින්නේ කොහොමද එහෙනම් අපිට නිවන අවබෝධ නොවුනේ මන්ද මේ බෝධිපාශික ධර්ම 37 වැඩුවේ නැති නිසා එහෙනම් නිවනට කැමති කෙනෙක් කොච්චර හොඳට නිවන් මාර්ගය ඉගෙන ගන්න ඕනේද මේ මාර්ගය කොච්චර හොඳට ඉගෙන ගන්න ඕනේද? එතකොට පින්වත්නි අපි දැන් බලමු බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වදාහලා රහතන් වහන්සේට උනත් මම නිකලෙසු අරහත් භික්ෂුන් වහන්සේ නමක් කියලා රහතන් වහන්සේ නමක් කියලා ලෝකයට ප්‍රතිඥා දෙන්න පුළුවන් වෙන බලය තමයි කිව්වා බෝධිපාර්ශික ධර්ම 37 වඩලා නිවා කොට තිබීම. අද කාලේ තර්ක විතර්ක, කටේ හැකරකම, ඊළඟට මොකක් හරි බලපුලුවන්කාරකම, ප්‍රසිද්ධිය, තර්කය, ඕවානේ රහතන් වහන්සේ නමක් කියන එකට අද කාලේ ඉන්නේ. එහෙමත් නැත්නම් සංසිඳිච්ච බව, බිම් බලාගෙන යෑම, නිහඬව සිටීම සමහර කෙනෙකුට ඒක කෙනෙකුට රහතන් වහන්සේ නමක් කියලා තේරුම් ගන්න යන්නේ ඊට නායකයක් වෙන්න පුළුවන් අද කාලේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ වදාලා රහතන් වහන්සේ නමං කියලා තේරුම් ගන්න පුළුවන් බලයක් උපදින්නේ මේ බෝධිපාංශික ධර්ම 37 වඩා අවසන් කිරීම. කොමනවද මේ කොමක්ද මේ බෝධිපාංශික ධර්ම 37 ඒ තමයි සතර සතිපට්ඨානය. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. සතර 이르දි පහඳ. පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතකොට පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට අපි මෙතෙක් කාලයක් අහලා තිබුණේ එකම එක නිවන් මාර්ගය තියෙන. ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලානේ. එතකොට එහෙනම් දැන් කොහොමද මෙතන මේ 37ක් උනේ? පින්වතුනි මේ නිවන් මාර්ගයේ ඉදිරියට අපි විස්තර කරනකොට මේ සූත්‍ර දේශනා ඇසුරින් හොඳට පැහැදිලි කරලා තියෙනවා මේ බෝධිපාර්ශ්වික ධර්ම වදන්න තියෙන්නේ සීලේ පිහිටලා. සීලේ පිහිටලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට ඒ තුල වැඩෙන ಗುಣධර්ම 37 තමයි කියනවා සත්‍විස් බෝධිපාර්ශ්වික ධර්ම. මේක හරිය අපූර්ව නිවන් මාර්ගයක්. අපූර්ව නිවන් මාර්ගයක්. ඊට පස්සේ අපි ආය ගමුකෝ ඔන්න දැන් අද අපි අද ඉඳලා අපි සතර සතිපට්ඨාන ඉගෙන ගන්නවා. ඒතර සතර සතිපට්ඨාන කෙනෙකුට ඉගෙන ගන්න ලැබෙනවා කියන්නේ එයාට බුද්ධ ශාසනය හරයෙන් ඉගෙන ගන්න ලැබෙනවා. පිරිසිදු නිවන් මාර්ගයෙන් ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට ඒ සතර සතිපට්ඨාන ගැන ඉගෙන ගන්නකොට තියෙනවා සතර සතිපට්ඨානයේ තමයි නිවනට එකම මාර්ගය කියලා එතන විස්තර කරනවා. ඇයි එහෙම වෙන්නේ? මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණව වැඩින්නේ ඔහු සිහිය පිහිටවන ආකාරය අනුව. ඔහුගේ සිහිය දියුණු වීමත් එක්ක. සිහිය පිහිටවන ආකාරය කියන්නේ සිහිය උට පිහිටවනවා පිහිටවන්න තියෙන්නේ කයේ. සිහිය පිහිටවනවා පිහිටවන්න තියෙන්නේ වේදනාව තුළ. සිහිය පිහිටවනවා නම් පිහිටවන්න තියෙන්නේ සිත තුළ. සිහිය පිහිටවනවා නම් පිහිටවන්න තියෙන්නේ ඒ සිතක් දියුණු කරනකොට හෝ සිතේ ඇතිවෙන මනෝභාවයන් එහෙම නැත්නම් සිතේ ඇතිවෙන දියුණු පිරිහීන් තත්වයන් පිළිබඳව හොඳට සිහිය පිහිටවන්න ඕන. ඒක ධම්මානුපස්සනාවට ඇති වෙන්නේ අයිති වෙන්නේ. ඒකට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඒතර පින්වතුනි මේ හතර සතිපට්ඨානය තමයි ඒ බෝධිපාශික ධර්ම 37 මූලික කාරණා හතර. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්න උනත් කෙනෙකුට සතර සතිපට්ඨානෙ හිත පිහිටන්න ඕන. එතකොට ඔබට දැන් ආයෙත් ගැටලුවක් මතුවේවි කෙනෙකුට එහෙමනම් දැන් ඔන්න කුරරගර වැසි කාලි උපාසිකා කියලා උපාසිකාවක් ශාතාගිරේ හේමවත දෙන්න ආකාශි බුදුගුණ කියන එක අහගෙන ඉඳලා සෝවාන් වුණා. ඊළඟට බණහායිද්දින් සෝවාන් වෙච්ච අය ඉන්නවා. සරියුත් තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පවන් සලසලා ඉද්දින් තමයි රහත් උනේ. එතකොට එහෙනම් කොහොමද මේ බෝධිපාශික ධර්ම 37 වඩන්න ඕන කියන කාරණාවයි බුදු කෙනෙක්ගේ අභිමුඛයේ එක බණපදයකින් ධර්මය අවබෝධ කරන අයයි අතර වෙනස මොකක්ද? පින්වතුනි මේ බෝධිපාශික ධර්ම 37 ක්‍රම හතරකට තමයි පුරුදු වීම තියෙන්නේ ශ්‍රාවකයන් තුල. එක්කෝ සතර සතිපට්ඨානෙ සතර ඉදිපහද සම්මයන් ප්‍රදාන වීර්ය පංච බල පංච ඉන්ද්‍රිය ආරියෂ්ඨංග මාර්ගයේ වැඩෙන විදි හතරක් තියෙනවා. පළවෙනි එක තමයි සංසාරේ ගොඩක් මේ මාර්ගාංග පුරුදු කරලා සත්‍විස් බෝධිපාංශික ධර්ම ගැන අහලා සතර සතිපට්ඨානේ වඩලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වඩ වඩා වඩ වඩා නිවනට බලවත් කැමැත්තෙන් ගොඩක් ಗುಣධර්ම පුරුදු කර කර පූරිත මහා පිණකයෙන් යුක්තව කෙනෙක් උපදිනවා බුද්ධ කාලේ එතකොට එයා බුද්ධ කාලේ ඉපදුනාට පස්සේ එයා එක්ක දුප්පත් පවුලක එක්ක පෝසත් පවුලක එක්ක ස්ත්‍රියක් එක්ක පුරුෂයෙක් එක්ක ඔහු පැවිදි වෙලා එක්ක පැවිදි වෙලා නැහැ එක්ක අන්‍යාගමික කෙනෙක් කවුරු හරි වෙලා බුදු කෙනෙක්ව දර්ශනයට ලක් වෙන බුදු කෙනෙක්ගේ හඬ අහන්න පුළුවන් ස්වභාවයක උපදිනවා මේ කෙනාට බුදු ප්‍රජානන් වහන්සේ හෝ මනාව ශාස්ත්‍රීය සහසනය තේරුම් කරන භික්ෂුන් වහන්සේ නමක් හෝ මුණ ගැහෙනවා. මොහුට ධර්මයේ දේශනා කරනවා. ඔහුට ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ ඇහෙන සුළු මොහොත තුල ඒ ධර්මයේ ඇහෙන සුළු මොහොත තුල සසරේ වඩන ලද ಗುಣධර්ම සියල්ල පිරිපුන් වෙලා යනවා. ඒ බණහන ආසනයේදීම මඟපල් ලබනවා. ඒ අත්තන් කියනවා උග්ඝටි සංඤෝ වහා ධර්මය අවබෝධ කරනවා. සමහරලාට දහම් කරුණු මාත්‍රකාවසෙන් දේශනා කරන්නේ. ඒ ප්‍රමාණකින් අවබෝධ කරනවා. එතකොට තව පිරිසක් ඉන්නවා ওই විදිහටම සංසාරේ කුසල් දහම් පූර්ණණයටපත් කරලා. එතකොට දැන් තේරෙනවා නේද මේ නිවන් දකින්නවා කියන එක මේ ගහකින් ගෙඩිනවා වගේ එකක් නෙවෙයි. හතු පිපෙනවා වගේ දෙයක් නෙවෙයි. මේ හිටියා මෙන්න බිම්මල් පිපුණා. හ්ම් එහෙම එකක් නෙවෙයි. මේක බොහෝ දීර්ඝ කාලයක ව්‍යායාමයක ප්‍රතිඵලයක්. පසක තැබේවා අරහත්වේ ගැන ලෞතර සම්මා සම්බුදු බව පතා අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක ව්‍යායාමයක ප්‍රතිඵලයක්. ආකාර 10ක උත්සාහයක ප්‍රතිඵලයක්. ආකා ඒ දස පාරමිතා. පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා වශයෙන් ආකාර 30ක ප්‍රතිඵලයක්. කොච්චර කුසලණං වැඩුවාද? කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ ඒ සියල්ලම පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා සෑම බුද්ධ ශාසනයකම මනුෂ්‍ය ලෝකේ ඉපදලා හිටියොත් අනිවාර්යෙන් පැවිදි වෙනවා බුදු කෙනෙක් ළඟ අපේ මහ බෝධිසත්වෝ. ඒකේ බුද්ධ ශාසනවල පුරුදු කරන ගුණධර්ම. ඒවත් එක තමයි පූරිත වූ ඥාන සම්භාරයක් එක්ක ගුරු උපදේශ රහිතව බෝධිපාශික ධර්ම 37 වඩනවා. ඔන්න බුද්ධ ශාසනය ඔය වගේ ශ්‍රාවකයෙකුත් ඉපදෙනවා. සංසාරේ කුසල් පුරුදු කරන ලද. මෙයාට මොන ඕනම ආකාරයකින් ඉපදෙන්න පුළුවන් දුප්පත්, පෝසත්, ලක්ෂණ කැතේ ස්ත්‍රී පුරුෂ. ඉතින් සංසාරේ කරන ලද හොඳ නරක මිශ්‍ර වූ කර්මනේ මිනිස්යාට සත්වයාට තියෙන්නේ. මනුෂ්‍ය ලෝකේ කියන්නේ හොඳ නරක දෙකම විපාක දෙන තැනක් නේ. ඉතින් ඒ නිසා දුප්පත් වෙන්න පුළුවන්, පෝසත් වෙන්න පුළුවන්, බ්‍රාහ්මණ වෙන්න පුළුවන්, ශාස්ත්‍රීය වෙන්න පුළුවන්, වෛශ්‍රීය වෙන්න පුළුවන්, ශූද්‍ර වෙන්න පුළුවන්, සැඩොලෙක් වෙන්න පුළුවන්, වීදි ළමයෙක් වෙන්න පුළුවන්. ඔහුත් බුද්ධ ශාසනයෙහි පැවිදි වෙනවා. එතකොට මේ මොහොත ධර්මයේ දේශනා කරාට අර වහා ධර්මයේ කිව් පමණින් අවබෝධ වෙන්නේ උග්ගටි සංයෝ නෙවෙයි. මෙයා විපංචිත තඤ්ඤෝ. මෙයා මොකද කරන්නේ? මෙයාට ධර්මයේ විස්තර වශයෙන් විභාග වශයෙන් දේශනා කරන්න ඕන. ධර්මයේ විස්තර වශයෙන් විභාග වශයෙන් සංක්ෂිප්තව නෙවෙයි විස්තර වශයෙන් විභාග වශයෙන්. තවත් විස්තර කිව්වොත් අර උග්ගටි තඤ්ඤෝ ඉක්මනට ධර්මය අවබෝධ කරන අයට මේ නිවන ගැන කියපු ගමන් නිවන් මාර්ගය ගැන කියපු ගමන් ඉක්මනට එයාලා අවබෝධ කරනවා. මෙයාට ධර්මයේ විස්තර වශයෙන් විභාග වශයෙන් දේශනා කරන්න ඕන. ආදීනව කියලා දෙන්න ඕන. මේ ආයතන හයේ පංච උපාදානස්කන්ධේ. ආදීනවයක් කියලා දෙන්න ඕන, නිස්සරණයක් කියලා දෙන්න ඕන. විස්තර කර කර කියලා දෙනකොට අවබෝධ කරනවා. ඔන්න එතකොට යාලා ධර්මයේ විස්තර වශයෙන් අහනකොට විස්තර වශයෙන් පුරුදු කරනකොට මේ බෝධිපාශික ධර්ම 37 එයා විස්තර වශයෙන් පුරුදු කරනවා. අන්න යාට ධර්ම අවබෝධය සිද්ධ වෙනවා. එයත් ධර්මය අවබෝධ කරන කෙනෙක්. වහා අවබෝධ කළත්, හිමීට අවබෝධ කළත් අවබෝධ කරනවා. තව කෙනෙක් ඉන්නවා යාට කියනවා නෙయ్య කියලා. එයා මෙන්න මෙහෙමයි. එයා සත්‍විස් බෝධිපාශික ධර්ම ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මෙහා ගොඩාක් පුරුදු කරනවා. මහාංශ වෙවි පුරුදු කරනවා. මෙයාට ශාස්ත්‍රුන් වහන්සේගේ නිවන ගැන අහපු පමණින් අවබෝධ වෙන්නේ නැහැ. ආදීනෝනේ සරණ අහපු පමණින් අවබෝධ වෙන්නේ නැහැ. මෙයාට ආස්වාදය ආදීනවේ නිස්සරණය. කියන්නේ මේ ආයතන හයක් සහිත ලෝකේ නැත්නම් පංච උපාදානස්කන්ධ ලෝකේ ආස්වාදයක් ඔහුට කියලා දෙන්න ඕන. එහි ආදීනවයන් ඔහුට කියලා දෙන්න ඕන. නිස්සරණේ බෝධිපාශික ධර්ම 37 වඩලා මේ චන්දරාගය ප්‍රහාණය කරන හැටිත් ඔහුට කියලා දෙන්න ඕන. ඔහු බොහෝ කාලයක් මහන්සි වෙනවා. හොන්දට පුරුදු කරනවා බෝධිපාශික ධර්ම. දිවි කැප කරලා පුරුදු කරනවා. බොහෝ කාලයක් පුරුදු කරනවා. ඔහුටත් මේ ධර්මය අවබෝධ වෙනවා. ඔහුත් නිවන අවබෝධ කරගු කෙනෙක් බවට පත් වෙනවා. ඔහුටත් මාර්ගඵල ලබන්න පුළුවන්. ඔය තුන්වෙනි කෙනා. දැන් බලන්න එක්කෙනෙකුට මේ බෝධිපාශික ධර්මය වහා හටගත්තා. එක්කෙනෙකුට ටික කාලයක් ගියා. තව එක්කෙනෙක් මහන්සියෙන් ඉගෙන ගත්තා. ගොඩක් පුරුදු කළා. එතකොට බෝධිපාංශික ධර්ම බොහෝ කාලයක් පුරුදු කිරීමේ විපාක විදිහට මාර්ගඵල අවබෝධ වුණා. තව එක්කෙනෙක් කියනවා. එයාට කියනවා පදපරම. පදපරම කියලා කියන්නේ එයාට නිවන ගැන කිව්වට අවබෝධ වෙන්නේ නැහැ. නිවන් මාර්ගය ගැන කියපු බලයට අවබෝධ වෙන්නේ නැහැ. ආදීනව, නිස්සරණ මේවා විස්තර වශයෙන් භාග වශයෙන් කිව්වට ඒත් අවබෝධ වෙන්නේ නැහැ. ඊළඟට මෙයාට සත්‍විස් බෝධිපාංශික ධර්ම අමාරුවෙන් පුරුදු කළා පුරුදු කළා පුරුදු කළා එහෙම අවබෝධ වෙන්නේ නැහැ. මෙයාට අවබෝධ කරන්න වීරියකොත් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? නමුත් මෙයා ගොඩාක් ආසයි නිවන් දකින්න. අවබෝධ නොවුනාට. මෙයා ගොඩාක් ආසයි ධර්මයේ ඉගෙන ගන්න. නිවනට කැමති මාර්ගඵල අවබෝධ කරන්න කැමති බෝධිපාශක ධර්ම වඩන්න කැමති මෙයා එකින් එක ඉගෙන ගන්නවා වචනෙන් වචන ඉගෙන ගන්නවා පුරුදු කරන්න තියෙන නිවන් මාර්ගය එතකොට මෙයා ධර්මය ඉගෙන ගන්නවා හැම වනපදයකම අර්ථ ඉගෙන ගන්නවා හැබැයි මෙයාට තියෙන අවාසනාව තමයි කොච්චර මෙයා මහන්සි වුණත් මෙයාට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ මේන මේ කෙනාට කියනවා පදපරම ඒ දහම් පදයන්ගේ පදයන්ගේ අර්ථ තේරුම් ගන්න මට්ටමට පදයේ පරම කරගෙන වාසය කරනවා. එතකොට එච්චරයි බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ හතර දෙනා. එතනින් පල්ලෑ අශෘතවත් අන්ධබාල පෘතංජන. ශාසනයෙන් බාහිර එතනින් යා. එතකොට එහෙනම් වහා අවබෝධ වීමකුත් අද කාලේ නැත්තම් උග්ගටිතඤ්ඤෝ විපංචිතඤ්ඤෝ ඊළඟට විස්තර විභාග වශයෙන් දේශනා කළත් අවබෝධ වීමකුත් නැත්තම් අමාරුවේ මහන්සියෙන් බෝධිපාශික ධර්ම දිවි දෙවෙනි කොට වඩලා ඒන් මාර්ගඵල අවබෝධ කරගන්න පිරිසකුත් නැත්තම් අනිවාර්යයෙන්ම නිවන සොයාගෙන යන කෙනා ඊළඟට වැටෙන්නේ පද පරම. දහන් අර්ථ ධර්මයේ අර්ථ තේරුම් ගන්න මට්ටමට. බෝධිපාශික ධර්ම 37 ඔහුට විස්තර කරන්න පුළුවන් විභාග කරන්න පුළුවන්. ඊළඟට මේ මුළු බුද්ධ වචනයම ඔහුට අහන්න ආසයි ඉගෙන ගන්න ආසයි එතන. ඔච්චරයි. එතකොට මාර්ගඵල අවබෝධයකුත් නැත්නම් දහන් දැනුමකුත් නැත්නම් පදපරම කියන තැනටවත් එන්නේ නැහැ. දැන් පදපරම වීමේ තියෙන වටිනාකම තමයි ධර්මයේ අර්ථ ඉගෙන ගැනීමේ තියෙන වටිනාකම තමයි යම් දවසක නෙය්‍ය කෙනෙක් වෙන්නේ හෝ විපංචි තඤ්ඤු කෙනෙක් වෙන්නේ හෝ ඔග්ගටි තඤ්ඤු කෙනෙක් හෝ වෙන්නේ අර පදපරම කෙනා. ධර්මයේ ඉගෙනගත්ත කෙනා තමයි අර තුන් දෙනාගෙන් එක්කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා අද කාලේ සත්‍විස් බෝධිපාශික ධර්ම කියලා කෙනෙකුට ඒක දන්නේත් නැත්තම් ඔය මොනවද කියලා දන්නේත් නැත්තම් එයා පදම පදපරම කෙනෙක්වත් නෙවෙයි. පින්වතුනි අපි මහ ලොකුවට කෑ ගැහුවට බුදුරජාන් වහන්සේනේ දන්නේ මේ අවබෝධ වෙන ක්‍රම. ඒ නිසා අද කාලේ පූරිත පිනකින් මගපල මාර්ගඵලයක් වත් ලබනවා නම් ඒ කෙනාට තියෙන එකම chance එක එකම අවස්ථාව නෙయ్య. කියන්නේ බොහෝ කාලයක් අමාරුවෙන් කරුණු ගලපා ගලපා මේ නවාංග ශාස්ත්‍රෝ ශාසනයේ සහිත මේ බෝධිපාශික ධර්ම 37 අමාරුවෙන් බොහෝ කාලයක් වඩන කෙනෙකුට මාර්ගඵලයක් අවබෝධ වුණොත් තමයි සෝහංවත් වුණොත්. ඉතින් නෙయ్య අර දෙගොල්ලම ඉවරයි බුද්ධ කාලේ. ඉක්මනට අවබෝධ කරන අය. එහෙනම් අමාරුවෙන් බොහෝ කාලයක් පුරුදු කරන්න උනත් බෝධිපාංශික ධර්ම 37 ඉගෙන ගන්න ඕන. සතර සතිපට්ඨානය ගැන මන අවබෝධයක් තියෙන්න ඕන. සතර සතිපට්ඨානය ගැන මන අවබෝධයක් නැතුව බෝධිපාංශික ධර්ම ගැන මන අවබෝධයක් නැතුව ඉක්මනින් නිවන් දකින්න කියලා ගියොත් එහෙම බොහෝ විට යා මොනවා හරි දෘෂ්ටියක හිර වෙනවා. අවසානයේ Tamante හිතෙන හිතෙන දේ කිය කියා යනවා. Tamante සිල් රකින්න බැරි නම් නමුත් Tamante දහම් කරුණු තේරෙනවා වැටෙනවා වගේ හිතුණු එයා කියනවා නිවන් දකින්න සිල් ඕනේ ඔන්න Tamante සමාධියක් නැත්තම් නමුත් Tamante නිවන අවබෝධ වෙලා වගේ කියලා හිතුණොත් එයා කියනවා සමාධියක් ඕනේ නැහැ. එයාට දහන් දැනුමක් නැත්තම් නමුත් Taman නිවන් දැක්කා කියලා හිතාගෙන ඉන්නවනම් එයා ලෝකෙට අදහසක් දේශනා කරනවා. නිවන් දකින්න දහන් දැනුමක් ඕනේ නැහැ. පොත්පත් කියවන එක pali බෝධයක්. ඔහු කියනවා. ඊළඟට Tamanට මේ අවබෝධ වුණා වැටහුණා වගේ කියන එකක් සිද්ධ වුණේ කිසිම සංඥාවක් හිතට ගන්න නැතුව ඉන්න කෙනා ආසඤ්ඤ සංඥාවකින් නම් එයා කියනවා මේ නිවන් දකින්න තියෙන්නේ මේ කිසිම සංඥාවක් ගන්න එපා. ඊට පස්සේ මේ විදිහට ශීලයත් ප්‍රතික්ෂේප කළා. සමහර වෙලාවට සමාධියත් ප්‍රතික්ෂේප කළා. ඊළඟට ඔය පංච උපාදාන ස්කන්ධ පටිච්ච සමුප්පාද ඔය වගේ දේවල් වල හිර වෙන්න එපා වචන ඉගෙනගෙන මේක අවබෝධ වෙනවා. අවබෝධ වෙලා තියෙන්නේ ඕක තමයි. කියලා කිව්වොත් අර දහම් කරුණු ඉගෙන ගන්න එකත් එයා නැති කරනවා සමාජයට. අවසානයේ ඔහොම ඔහොම ගිහිල්ලා කියනවා මේකේ ලේසි ක්‍රමයක් නිවන් දකින්න තියෙන්නේ. ඔය ත්‍රිපිටකයේ බදාගෙන ඉන්න එපා. දැක්කද බුද්ධ වචනේට ගරහපු හැටි. පින්වතුනි පංචිල් පද පහවක් දන්නේ නැතුව හිටපු යුගයක් ගණින්හන්සලා යුගයේ උදා වුණා මහනුවර යුගයේ. එහෙම තිබිලත් අද කාලේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා වෙන මට්ටමට මේ බෝධිපාශික ධර්ම කතා වෙන මට්ටමට මේ ධර්මයේ ඉස්මතු වුණේ මේ උතුම් ත්‍රිපිටක පොත් සහන්සේලා උතුම් ත්‍රිපිටකයේ මේ සුරක්ෂිත වෙලා ආරක්ෂා වෙලා තිබ්බ නිසා එක එක්කෙනාගේ දෘෂ්ටි අදහස් තිබ්බ නිසා නෙවෙයි ත්‍රිපිටකයේ තිබ්බ නිසා ඒ නිසා මේ උතුම් ධර්මයේ ආරක්ෂා වුණොත් මේ තව අවුරුදු 100ක් 200ක් 300ක් 500ක් 1000ක් ගිය තැන උනත් ආයෙත් පින්වන්තෙක් කියයි නිවන් දකින්න තියෙන්නේ බෝධිපාශික ධර්ම 37 බුදුරජාණන් වහන්සේ නිවන ගැන වදාළේ මෙහෙමයි කියලා කියයි මේ ධර්මය පරිසම් වෙලා තිබ්බොත් ධර්මයේ පරිසම් වෙලා තියෙන්නේ නැතුව ධර්මයේ ස්මතු නොවී මිනිසුන්ගේ මතවාද එක එක්කෙනාගේ දෘෂ්ටි ජාලා ඉස්මතු වෙවි තිබ්බොත් එක්කෙනෙක් ධර්මය අවබෝධ කළා මම රහත් වුණා කියලා එයාගේ ක්‍රමයේ කියයි එයාගේ ගෝලයා තව ක්‍රමයක් කියයි එයාගේ ගෝලයා තව ක්‍රමයක් කියයි කොහොම තියෙයිද පින්වතුනි රහතන් වහන්සේලාගේ බලයක් තමයි කියනවනේ රහතන් වහන්සේලා ලෝකෙට සිංහනාද කරනවා කියනවා මම නිකලෙසුනේ සත්‍විස් බෝධිපාශික ධර්ම වඩපු නිසා කියලා. එහෙනම් මේ අසංකීය ගණන් මඟඵල ලැබපු මේ බුද්ධ ශාසනේ රහතන් වහන්සේලා කෝටි ගණන් වැඩ හිටපු බුද්ධ ශාසනේ අවසානයේ එකම එක නිවන් මාර්ගයේ විදියට බෝධිපාශික ධර්ම 37 ඉතුරු වුණේ. හැබැයි අද කාලේ මගපල් ලබන අය ගත්තොත් මේ එක්කෙනෙක් මගපල් ලබනවා එක විදියකට තව එක්කෙනෙක් එක විදියකට එයාලා කියන ඕක නෙමෙයි හරි මේක මම කියන එකයි හරි අනිත් අයගේ වැරදි ඉද මේව සත්‍යම් මෝග මඤ්ඤන්ති මං කියන එකමයි හරි අනිත් අයගේව වැරදි එහෙම කිය 10 දෙනෙක් ගත්තොත් එහෙම අදහස් 10ක් ඔය විදිහට ඇත්ත රහතන් වහන්සේලාගෙන් අදහස් ආවනම් කෝටි ගණන් රහතන් වහන්සේලා පහළ වුණ බුද්ධ ශාසනේ රහත් වෙන විදි කෝටි ගණනක් තියෙන්න පුළුවන් වෙන්න ඕන. අද වෙනකොට ඒවා වෙනම පොත්වල ලියවිලා තියෙන්න ඕන. එහෙම නැත්නම් පරම්පරාවෙන් පැවතගෙන ඉන්න ඕන නිවන් දකින්න ක්‍රම කෝටි ගාණක්. නමුත් අරහත් ඊටපත් වන සියලු රහතන් වහන්සේලා සිංහනාද කළේ අපි මේ නිකෙලිස් වුණේ බෝධිපාශික ධර්ම 37 වඩපු නිසා. එකම එක නිවන් මාර්ගයයි. සතර සතිපට්ඨානෙ පිහිටලා මාර්ගාංග 8ක් වඩලා මේ බෝධිපාශික ධර්ම දියුණු කළා. එතකොට එහෙනම් හොඳටම තේරුම් ගන්න අපිට එක එක්කෙනාගේ අදහස්වත් මාති මතාන්ත ඉදිරියට මේවා මේ සමාජයේ වසා ගනිවි. එක එක්කෙනා මඟපල් ලැබපු ක්‍රම බුදු කෙනෙක්ගේ ධර්මයේ වසා දමාවේ. කොහේ හරි පින්වන්තයෙක් ඉන්නවා නම් තථාගත බුදුරජාන් වහන්සේ වදාළ නිවන් මාර්ගය මොකක්ද කියලා බුදුරජාන් වහන්සේනේ නිවන් දැක්ක ඉස්සලාම. නිවන් නිවන් මාර්ගයේ දේශනා මග්ගඤ්ඤෝ මාර්ගය දන්න කෙනා මග්ග විදු මාර්ගය අවබෝධ කරපු කෙනා මග්ග කෝවිදු මාර්ගයේ අක්ෂයෙන් දක්ෂ කෙනා මග්ගඛායි මාර්ගයේ දේශනා කරපු කෙනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා නිවන් මාර්ගය කියන්නේ හරියටම මොකක්ද කියලා අපි ඉගෙන ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිවන් මාර්ගයේ කාරණා 37කට කොටස් කරලා විස්තර කරලා අපිට වදාලා. නිවනටම මේ බෝධිපාශික ධර්ම තියෙන්නේ දිව්‍ය ලෝක උප්පත්තියක්වත් මනුෂ්‍ය ලෝක උප්පත්තියක්වත් සංසාර ගමනක් පිණිසවත් නෙවෙයි. ඒකාන්තයෙන් මේ මාර්ගේ කොහෙටවත් හැරෙන්නේ මේ කියන බෝධිපාශික ධර්ම 37ම කෙලින්ම එකම එක තැනකට තමයි තියෙන්නේ. ඒ තමයි අමාමහා නිවන. ඉතින් එයින් අපි ඉගෙන ගන්නට අද ඉඳලා ඉගෙන ගන්නවා මේ බෝධිපාක්ෂික ධර්ම 37න් සතර සතිපට්ඨානෙ තමයි ඉස්සල්ලාම තියෙන කාරණා හතර. ඒ සතර සතිපට්ඨානෙ අපි ඉගෙන ගන්නවා. පින්වතුනි සතර සතිපට්ඨානෙ කියලා කියන්නේ සීය පිහිටවන ආකාර හතරක්. සීය පිහිටවන්න සුදුසු ස්ථාන හතරක්. ඊට දැන් ඔන්න අපේ අභිධර්මයෙන් ගමු. අභිධර්මයේ තියෙනවා චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා පරමාර්ථ ධර්ම හතරකට කොටස් කරලා තමයි අභිධර්මයේ විස්තර කරන්නේ. අභිධර්මයේ දේශනා කළේ දිවිවරුන්ට. දිවිවරුන්ට ගොඩාක් ප්‍රකටයි කයට වඩා හිත. සාමාන්‍ය දෙවි කෙනෙක් වුණත් මිනිසෙක් දිහා බලන්නේ හෝ මිනිසෙක් සමග සම්බන්ධ වෙන්නේ කයත් එක්ක නෙවෙයි. ඔහුගේ සිත තමයි අල්ලන්නේ. මිනිසෙක් මිනිසෙක් එක්ක සම්බන්ධ වෙන්නේ කයෙන්. කය තමයි ඉලක්ක කරන්නේ. කය තමයි හසුරවන්නේ. කයෙන් තමයි ප්‍රයෝජන ගන්න. කය තමයි නටවන්නේ. දෙවිවරුන්ගේ ලෝකයේ තියෙන මනෝභාවය. ඔව් ඒ දෙවිවරුන්ගේ හිතට ප්‍රීතිය පුදුනාම ශාරීරික වාරණ වෙනස් වෙනවා. දෙවරුන්ගේ හිතේ තියෙන ප්‍රීතිය පුණ්‍ය ශක්තියත් එක්ක තමයි දෙවරුන්ගේ ආනුභාවය තියෙන්නේ. ඒ නිසා දෙවියන් ගොඩාක් ප්‍රකටයි ශරීරයට වඩා හිත. ඒ නිසා දෙවියන් දහන් දෙසන්දී සිතයි සිතවිලි රූපයි නිවනයි කියන වදාලා චිත්ත චෛතසික රූප නිබ්බහන. නමුත් මිනිසුන්ට ප්‍රකට ඇඟ මිනිසුන්ට ඉක්මනට තේරෙන්නේ ශාරීරිය ගැන. ඒ නිසා මිනිසයන්ට අවබෝධයක් කරා යෑමේදී බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම මිනිසයාට සිහිය පිහිටවන්ට වදාලා කය ගැන. ඒකට කියනවා කායානුපස්සනා. ඊළඟ මිනිස්සේ ඊළඟට ගොඩාක් සලිත වෙන්නේ වේදනාවත් එක්ක. සැප වේදනා, දුක් වේදනා, සැප දුක් රහිත වේදනා. ඉස්සෙල්ලාම කය ඊළඟ වේදනාවත් එක තමයි පටලැවෙන්නේ. වේදනානුපස්සනාව. ඊළඟට මිනිස්සු රාගය, ද්වේෂය, මෝහය ඒ සිතේ මනෝභාවයන් එක පටලැවෙන්නේ. සිත මේ සිතත් එක්ක. චිත්තානුපස්සනාව. මනුෂයාට සැඟවිච්චම ස්වභාවය තමයි සිතේ ඇති වෙන ධර්මතා. ඒක සැඟවිලාම ප්‍රකට වෙන්නේ නැතුවම තියෙනවා. ආන්න ඒවා ඊළඟට අල්ලන්න කිව්ව ධම්මානුපස්සන. ඒ නිසා සතර සතිපට්ඨානේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන අනුපස්සන හතරම සතර සිහිය පිටවන්න ඕන ක්‍රම හතරමත් ඉදිලා තියෙන්නේ පිළිවෙලට. ඒ නිසා නිවන් දකින්න කැමති කෙනා සතර සතිපට්ඨානෙ කායානුපස්සනාව හොඳට තේරුම් ගන්න ඕන. වේදනානුපස්සනාව තේරුම් ගන්න ඕන, චිත්තානුපස්සනාව තේරුම් ගන්න ඕන, ධම්මානුපස්සනාව තේරුම් ගන්න ඕන. බුදුරජාන් වහන්සේ වදාලා මේ මිනිස්සු ආසයින් හදාදම නිවන් දකින්න. අද සෝවාන් වෙන්නේ නැත්තම් ඊළඟට අදාදම මඟපල් ලබන්නේ නැත්තම් කියලා මිනිස්සු ආසයිනේ. බුදුරජාන් වහන්සේ වදාලා හරි එහෙම පුළුවන්. එහෙනම් මෙහෙම කරන්න ඕන කිව්වා. අදාදම නිවන් දකින්න කැමති කෙනා සතර සතිපට්ඨානේ සීහිය පිහිටවන්න ඕන කිව්වා මොහොතක්වත් හිත බහැරට යන්නේ නැතුව උපමාවකින් වදාලා ඒ උපමාව තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඕන්න එක්තරා දාසයෙකුට එක්තරා පුරුෂයෙකුට විශාල තෙල් හැලියක් දෙනවා උළුවේ තියාගනින් කියලා මේ තෙල් හැලියේ කට මට්ටමට උඩටම අර කටේ උඩ ජෙල් එක වගේ උඩින්ම දෙනවා කොයි මොහොතේ තෙල් ටික ඇලෙයිද දන්නේ එහෙම තෙල් කලයක් ඔලුවට දීලා කඩුවක් අතට ගත්ත වදකෙක් පිටිපස්සෙන් තියනවා එම්බා පුරුෂය ඔබ දැන් ඵලයක් මේ කඩුව අතට ගත්ත මිනිස්සේ වදකෙක් ඔබගේ පිටිපස්සෙන් එනවා යම් මොහතක මේ තෙල් කලය තෙල් තෙල් කලින් තෙල් බින්දුවක් හරි හැල්නද එතනදීම නුඹගේ හිස ගසා දානවා කියලා දැන් ඔන්න කියනවා දැන් අන්න අරය තෙල් කලේ ඔළුවේ තියාගෙන එනවා එනකොට දැන් ජනපද කල්යාණී ඒ ජනපදයේ ඉන්න ලස්සනටම නටන්න පුළුවන් නාරිය ලස්සනටම නටන්න පුළුවන් ලතාව ලස්සනටම නටන්න පුළුවන් ස්ත්‍රිය ලස්සනටම නටන්න පුළුවන් කත ඒ සොඳුරු ලලනාව මනාවෝ මිහිරි ගීත ගායනා කරමින් සොඳුරු ලෙස නටනවා අර යන පාරේ කොසේක්ද කියනවා නම් යන මිනිස්සු ඈගේ නැතුන් දර්ශනින් ඈගේ කටහඬෙන් මොමුතු වී ඔසවන ලද්ද පිය පහල්තට හෙලන්නතු බලාගෙන ඉන්නවා තබරන ලද පියවරෙන් පසු පියවර ඉදිරියට ගන්න නැතුව ඉන්නවා. ඇස් පිල්ලම් ගහන්න නැතුව සිටිනවා. ඒච්චර ලස්සනයි. මනස්කාන්තයි. මනමෝහණීයයි. ඇගේ රංගනය. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා දැන් ඔය ජීවිතේ කැමති අමරිතුකාමෝ මැරෙන්න කැමති නැති ජීවිතකාමෝ ජීවත් වෙන්න කැමති කෙනා අර තෙල් කල්ලි ඔළුවේ තියාගෙන දැන් යනවනේ. එයාගේ පිටිපස්සෙන් එනවනේ බින්දුවක් හැලියනින් මම බෙල්ල කපනවා කියලා වදකයා. දැන් මොනවා කර කර හිටියත් අර ජනපද කල්යාමි ලෝකයේ තියෙන සුකුරුත්තන් නාඩගම් ඔක්කොම ටික දැම්මත් දැන් මෙයා හැරිලා බලයිද බලන්නේ මෙයා මෙයාගේ ගමනම යනවා හැරිලා බැලුවොත් ඉවරයි ආන් ওই වගේ කිව්වා. කෙනෙකුට නිවන් දකින්න නිකලෙසෙන්න බැරි විදිහට ජීවිත අවබෝධයක් කරා යන්න බැරි විදිහට ඔහු ලොහු බඳින බලවේගයක් තියෙනවා. ඒකට කියනවා මහර බලවේගය කියලා. ඔහුට අසු නොවෙන්න නම් මොහොතක්වත් අවස්ථාවක් නොදී ඉන්න ඕන. මොහොතක්වත් ඔහුට අවස්ථාවක් නොදෙන ක්‍රමයේ තමයි සතර හතපට්ඨාන. තෙල් කලයක් ඉහි තියාගෙන යන කෙනා යම් අවධානයකින් යම් කිසි සිහියකින් යම් කල්පනාවකින් යම් එකඟ වූ සිතකින් යම් අරමුණකින් යම් ඉලක්කයකින් යනවද ඒ විදිහටම සතිපට්ඨානෙ ඉන්න ඕන කියව. ආන්නේ කෙනාට නම් අදාද නිවන් ලැබෙයි. ඒ කෙනාට නම් අද අද නිවන් ලැබේ. නමුත් පින්වතුනි යථාර්ථයේ දේශ බලන්න. ඇත්ත දිහා බලන්න. මේ බණක් අහනවා මේ නාට්‍යයක් බලනවා. මේ බණක් අහනවා මේ සින්දුවක් අහනවා. මේ බණක් අහනවා මේ ප්‍රවෘත්ති අහනවා. මේ බණක් අහනවා මේ රණ්ඩු වෙනවා. මේ බණක් අහනවා මේ හොදි හැඳි ගන්නවා. මනුස්සයාගේ හිත තියෙන්නේ කී කෝටියක් වැඩවලද මේ දැස පියාගෙන සතර සතිපට්ඨානෙ වඩන් තින්ද ගන්නවා. මේ නැගිට ගමන් ආයේ පරණ ලෝකෙට යනවා. නිවන ඈතුනේ. නිවන් මාර්ගේවත් නිවනේවත් බුද්ධානුශාසනාවේවත් තියෙන වරදක් නිසා නොවේ. මනුෂ්‍යයාගේ හැකියාවේ තියෙන දුර්වලතා නිසා. මෙයා මනුෂ්‍යයාගේ හැකියාවේ තියෙන දුර්වලතා නිසා. ඒ නිසා මේ නිවන් මාර්ගයේ පැහැදිලිව තේරුම් අරන් අරුබුදයක් හටගන්න නැතුව වාද විවාද කරන්නේ නැතුව මනාව පුරුදු කරගෙන කෙනෙක් යනවා නම් එයාට නිවන් දකින්න අවස්ථාව තියෙනවා. බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබා ගන්න අවස්ථාව තියෙනවා. එයාට මං අද අර කලින් අපි විස්තර කළා වගේ අද නිවන් දකි, හෙට නිවන් දකි කියලා බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. හරියට මාර්ගයේ වදනවා නම්, කිකිලි හරියට බිත්තර ටික රකිනවා නම්, ඒ බිත්තර බලාගෙන මේ කුපුළු පැටව මතුවෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිවන් මාර්ගයෙන් කෙනෙක් බැහැර වෙන්නේ මේ මහර බලවේගවලට අහු වෙන්නේ සුදුසු තැන ඉන්නේ නැහැ. ඒ නිසා තමයි නිවන් මාර්ගයෙන් බැහැර වෙන්නේ. සුදුසු තැන මොකද්ද? ඒ තමයි සතර සතිපට්ඨානෙ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා සකේ පෙත්තිකේ විශේ තමන්ගේ පියාගේ තැන වාසය කරන්ට අගෝචර ස්ථානවල චරණය කරන්ට හැසිරෙන්න එපා. උපමාවක් වදාලා. අහසේ පියාසර කරන්න ගියාපු කැටකිරිල්ලේ උකුස්සෙකුට වුණා, ගිජුලීනෙකුට වුණා. කැටකිරිල්ලා කියන ඒ කුරුළු ඒ කුරුල්ලා ගින් නිවහන තමයි මේ පස් නගුලෙන් මේ පස් මේ මතු කළා හෝ උදැල්ලෙන් කොටලා හෝ එහෙම නැත්නම් ওই පස් පිටලියට හදාගත්ත පොඩි කුහරයක තමයි ගැටකුරුල්ල ජීවත් වෙන්නේ. මේක ආකාශයේ සැරිසරන්න ගිහින් ගිජුලීලියෙකුට අහුණා. ඉතින් ගිජුලීනියට අහුවෙලා මෙයාගේ ඇඟ මිරිකගෙන යද්දී අර කැටකිරිලි කියනවා යසවා. යසවා මට වෙන්න මට උණ වැඩි. මං හරි තැන හිටියනම් මට මේක වෙන්නේ නෑනේ. මම හරි තැන හිටියනම් මගේ උරුමේ පිය උරුමේ හිටියනම් මේක හරිය මෙහෙම වෙන්නේ නෑනේ. මට නොසුදුසු තැන්වල පියාඹන්න ආපු නිසා මට මෙහෙම වුනේ. ඒ නිසා මටම යසවා. මටම යසවා. මෙහෙම වුනේ කොහොඳයි. ඉතින් ගිජුලිහිණියා කල්පනා කරනවා ඈ කැට කිරිලි. තෝ මොකද්ද ඔය දොඩන්නේ? උඹලාටත් තියෙනවා උඹලාගේ උරුමෙත් කියලා තැන් දොස්කෝ මගේ උරුමේ තමයි පස්ති දෙල්ලියට. ඒ තැන මම හිටියනම් තොපි වාගේ දහහක් ආවත් මාව අල්ලන්න බෑ කිව්වා. අභිමාණයෙන් කිරිලි කියනකොට ඒක අර ලැජ්ජාවක් වගේ ගිජුලිනියට. ගිජුලිනිය කිව්වා හරි මං දැන් උඹත් හරිනවා. තෝ ගිහිල්ලා දැන් හිටපිය තෝගේ තාත්තගේ තැන. බලපිය මං බල්ලා ගන්න හැටි. ඉතින් ඔන්න කැටි කිරිල්ල අතහැරියා. අතෑරිය ගමන් පින වාගෙන ඇවිල්ලා චූටි කිරිල්ලි පස්පි දෙල්ලක් උඩට ගියා. මුදල කෑ ගහලා කිව්වා "ඒ ගිජුලීනිය මෙහෙමර. දැන් තොගේ බල පුළුවන් කාර්කම් පෙන්නපිය" කියලා කෑ ගැහුවා. හිටපියතොට කියලා අර ගිජුලීනිය ආකාශෙ ඉඳලා තටු දෙක දෙපැත්තට දාගෙන වේගෙන් ආවා. ඒ එන මොහොතට අර කැටකිරිලි වේගෙන් පස්පිලැල්ල ඇතුළට ගියා. අර ආපු වේගයේ කන්ට්‍රෝල් කරගන්න බැරුව පාලනය කරගන්න බැරුව ගිජුලිහිනියා පස්ති දැල්ලේම පපුව වැදලා මැරිලා ගියා. කිරිලි බේරුණා. බුදුරජාන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි ඕක ඉස්සර වෙච්ච දෙයක්. ඒ නිසා නුඹලාට කියන්න තියෙන මේකයි තාත්තගේ තැන ඉන්න. එතකොට ආරක්ෂාව තියෙනවා. නිවන් මාර්ගෙන් බැහැර වෙන්නේ ඒ තාත්තගේ තැන මොකද්ද? පිය උරුමේ කුමක්ද? ඒ තමයි මේ සතර සතිපට්ඨානය. කොමක්ද මේ සතර සතිපට්ඨානය? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ එකම එක මාර්ගයයි තියෙන්නේ සත්තානං විසුද්ධිය මේ සත්වයා සුද්ධ කරන්නේ එකම එක මාර්ගයක් තියෙනවා. ශෝක පරිද්ධවාන සමතික්කමාය. ශෝක වැළපීම් ඉක්මවා යන්ට එකම පාරක් තියෙනවා. ශෝක කර කර අඬ අඬ කඳුළු සලසලා ඉන්න ජීවිතයක් තියෙනවනේ. ඕන ඕක ඉක්මවලා යන්ට එක ක්‍රමයක් තියෙනවා. ඥායාස අධිගමාය චතුරාරි සත්‍ය අවබෝධ කරන්න ක්‍රමයක් තියෙනවා. මාර්ගය. නිබ්බානස්ස සච්චි කිරියාය. නිර්වාණේ සාක්ෂාත් කරන්න ක්‍රමයක් තියෙනවා. එකම එක මාර්ගයක්. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ තමයි සතර සතිපට්ඨානය. කතමේ චත්තාරෝ කුමන්දේ සතර සතිපට්ඨානේ සතර. ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපංසී විහෙරතේ ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කයේ කයානෝ බලමින් කායානුපස්සනා භාවනාවේ දිවාසය කරනවා කයානෝ බලමින් වාසය කරනවා ආතාපි කෙලෙස් තව තවා මොකද මේක වැඩේට හිත දෙන්නේ නැහැ පින්වත්නි අපේ හිත කැප වෙන්න කැමති නැහැ මේකට අන්නේ ඒක තවන්න ඕනේ කෙලෙස් ආතාපි සම්පජානෝ හොඳ නුවණක් තියෙන්න ඕන මේක වඩන්න හරියට වඩන්න. සතිමා හරියට සිහි පිටවන්න ඕන. විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං මේ ලෝකයේ කෙරෙහි තියනව තියනව දැඩි ලෝභය දුම්නසක් දුරු කරනවා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ජීවිත අපේක්ෂාව අත්හැරලා සතිපට්ඨානෙ වඩනවා. මේක ගොඩින් ෂේප් වෙලා යන්න වඩන එකක් නෙවෙයි. එතකොට මේ මේවා ගැන මම ඊළඟ දවසේ තවත් විස්තර කරන්නම් ওই වචන වල අර්ථ. දැනට මේ සතිපට්ඨාන කියන්නේ කොහොමද කියලා මේ කියවේ. එතකොට වේදනාවත් ඒ විදිහට සිත ගැනත් ඒ විදිහට ධර්මතා ගැනත් ඒ විදිහට සිය පීඨවනවා කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා මේක තමයි නිවන් මාර්ගය එතකොට මේකෙන් අපිට ඉස්ලාම තියෙන ඉස්ලාම හොඳට ඉගෙනගෙන මොකද්ද කියලා නිවන් මාර්ගයේ වඩන හැටි හිතට පැහැදිලි තේරුමක් ගන්න ඕන. ඉතින් සාමාන්‍ය ලෝකෙත් තියෙනවා නොදැන ගියොත් අතරමඟ දැන ගියොත් අතරගම කියලා. නිසා තමන් පුරුදු කරන නිවන් මාර්ගයේ තමන් කැමති නිවනට යන ක්‍රමයේ හරියට තේරුම් ගන්න. ඒ නිසා මේවා අකුරක් ගානේ පැහැදිලිව ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට අපි ඉදිරි වැඩසටහන් වලදී විස්තර කරන අදහස කැමැත්ත අපි තුල තියෙනවා. ඉතින් ඒ නිසා සත්‍විස් බෝධිපාංශික ධර්මයන්ගේ තියෙන පුරුදු කිරීමේ වැදගත්කමත් ඒවා පුරුදු කරන අය නිවන් දකින ආකාරයත් සතර සතිපට්ඨානෙ සත්‍විස් බෝධිපාශික ධර්මවල මූලික කාරණා හතර සතර සතිපට්ඨානෙ සතර සතිපට්ඨානෙ කියන්නේ කුමක්ද කියන කාරණාවත් අද දහම් වැඩසටහනින් අපි ඉගෙන ගත්තේ. ඉතින් මේවා හොඳට මතක තියාගන්න ශ්‍රවණය කරන්ද ඊළඟට පුළුවන් අය දහම් පොතක සටහන් කරගන්න ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතී සංසාර දුක ගෙවා දමන නිවන් මාර්ගය පිළිබඳව ඔබ ඉගෙන ගන්නේ. ඉතින් ඔබ කාටත් අපි කාටත් මේ උතුම් නිවන් මාර්ගයේ දියුණු පවුණු කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා.